මිනිස්සයා නිරෝගීමත් වෙන්නේ ආහාරයෙන්. ලෙඩ වෙන්නේ ආහාරයෙන්. ජීවත් වෙන්නේ ආහාරයෙන්. මැරෙන්නේ ආහාරයෙන්. ඒක ඒ සත්‍යය තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න නැති කේ අඩුවේ තියෙනවා. පැණි රස කෑල්ල කාලා බලන්න. අග්නියාසේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. වැඩි වෙනවා. ලුණු ටිකක් කාලා බලන්න. වකුගඩු වල පෙතරක වැඩි වෙනවා. ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මිරිස් ටිකක් කාලා බලන්න. නාඩි අලවල බලන්න. නාඩි වේගය වැඩි. ඒ කියන්නේ අදවත ස්පන්දන වේගය වැඩි. ඒ කියන්නේ අපි මොන රසද ඇතුල් කරන්නේ ඒ රසට අදාළ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ එයාගේ අධිපතිය එයා කියන එක. අක්මා වෙන්නේ අවයවයන් හදන්නේ. අපේ මැරෙන සෛල ඔක්කොම නැවත අදන්නේ අලුතෙන් ඉන්ද්‍රියන් අදන්නේ ඔක්කොම අක්මා වෙන්නේ. පීකුදු වලින්. එතකොට පිළිසිඳ ගත්තාම මව්කුසේ දරුවෙක් ඒ දරුවගේ අස් හදන්න ඕනේ කන් හදන්න ඕනේ එයාගේ මූණ හදන්න ඕනේ අතපය හදන්න ඕනේ ඇඟිලි හදන්න ඕනේ එයාගේ අදවත් වෙනවලු අරම ඔක්කොම හදන්න එපායි ඒ හදන්න අක්මාව ක්‍රියා කරන්න එපා. ඒ ක්‍රියාව වැඩි කරන්න ඕනේ. ඒකට ලුණු අවශ්‍යයි. මැඹුල් අවශ්‍යයි. ඒ නිසා යා පැවිච්ච අඹ ගහක් යට දැක්කොත් එතන යන්නේ අඹ ගෙඩියක් ඕනේ යට. බුරියානියක් තියෙනවා, රයිස් එකක් තියෙනවා, මිනිස්සු කොත්තු ගහන එක එක ඩිසයින් වලට කොටන්නේ. ඒත් යට කෙලෙන්නේ නැහැ කටට. හැබැයි අඹ කපලා ලුණු දාලා කවුරු හරි මලු හදලා තිබුණොත් එතන යන්න බෑ යට. ඒක දිහා බලාගෙන ඉන්න. මොකද කියලා ගම මේ මේ පාර්සලේ ඕනේ. රයිට්ස් එකක් කරන්න නෑ මට මේකයි ඕනේ කියලා. ඇයි? අර අක්මාව ලුණු හිල්ලනවා යාට. එයා හරියට ඇඟුල් කනවා. ඒ වගේම ලුණුත් කනවා. ඇයි? අර දරුවාගේ ඉන්ද්‍රිය නදනකොට අනවශ්‍ය දේවල් අයින් කරන්න එපා. දැන් ගෙදර උයනකොට එළවලු මලු දෙකක් දෙනවා ගේ ඇතුළට. කුස්සියට. ඔක්කොම උයලා කරලා ඔක්කොම ඉවරනම් බලන්න පිටිපස්සේ මල්ලක් එළියට දානව නේද? කෙන්දී නැටි පොතු අරම ඒ වගේ දරුවා හදනකොට ප්‍රොඩක්ෂන් එකේදී ගොඩාක් දේවල් බයිස්රා වෙනවා. ඒවා ටික අයින් කරන්න වකුගඩු වල ක්‍රියාකාරීත්වය වැඩි කරන්න. පෙරන්න එපා. පෙරලා ෆිල්ටර් කරලා ඒක අස් කරන්න ඕනේ. ඒ හින්දා යාගේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්න ලුණු ඉල්ලනවා. දරුවාගේ ඉන්ද්‍රියන් හදා ගන්න ඇඹුල් ඉන්නවා. ඒ නිසා ලුණු ඇඹුල් විතරයි වැඩිපුර ඉල්ලන්නේ. අනිත් ඒවා අඩුවෙන් ගන්න. මේක කාය අනුපස්සනාව. කායේ ක්‍රියාකාරීත්වය. පුද්ගලයේ සත්‍යයක් නෑ. මේක ඉබේ සිද්ධ වෙන්නේ. ඒ දරුවා හදනකොට දරලුණු නැතුව හැදුවාම කෑම වල ප්‍රශ්නයක් එනවා වාගේ ඒ ලුණු නැතුව කරපිංච නැතුව හැදුවාම ව්‍යංජනයේ ප්‍රශ්නයක් තියෙනවා වගේ ඒ දරුවා හදනකොට අම්මට දොළ දුක කියලා එකක් එනවා. ඒ දොළ දුක නෙමෙයි. ඒ ඒ දරුවා නිවැරදිව නිර්මාණය කරගන්න මොකද්ද කිමිකල් එකක් අවශ්‍යයි. ඒ කිමිකල් එක CH2O එහෙම කියන්නේ එයා කියනවා ආවල් ගහේ පොත්ත කන්න ඕනේ කියලා. ඒ පොත්තේ කිමිකල් එක තියෙන. ඒ නිසා එයාට දොළ දුක කියන මානසිකත්වයෙන් අර්ථ දැනෙනවා. එයා කියනවා මට හලු ටිකක් කන්න ඕනේ. ඒ අලු කියන එක තුල ඒ කිමිකල් එක තියෙනවා. එහෙම යාට ඉල්ලීමක් එනවා. ඒ ඉල්ලීමක් දැනෙනකොට ඒක දෙන්න ඕනේ. දුන්නොත් ඒ දරුවා නිරෝගීමයි. නෑ නෑ අලු කන්න ඕනේ යන් පාන් ටිකක් අමු කියලා පාන් ගෙඩියක් දෙනවා යාට. අර කිමිකල් එක ලැබෙන්න ක්‍රමවේදයක් නෑ. ඒ නිසා ඒ දරුවා අංග විකල වෙලා අඩුපාඩු වෙලා මොංගල් වෙලා අස් ලොකුයි සමහර කට්ටියගේ. ඇයි ඒක හදාගන්න අවශ්‍ය කිමිකල් එක තිබුණේ නෑ. ඒකට කර්මානුරූපවත් ඕක බලපානවද? කර්ම ඒ කියන්නේ පෙර කරපුවත් එක්ක ඒ දෙකම සම්බන්ධයි. වෙන්න පුළුවන්. කාගේ හරි හැයකට උලකින් යනලා තිබුණා නම් ඉපදෙනකොට මෑ කන වෙලා. අනිත්‍ය හොඳට තියෙනවා. එතකොට ඒක අර කුසේ ඉන්නකොට ආහාර පාන ගන්නකොට කිමිකල් එකක් අඩු ප්‍රශ්නයක් නෙමෙයි. සංසාරේ කරපු එක. සමහර කර්ම තියෙන හරි බල සම්පන්නයි. ඒ කාලේ ඉඳලා තියෙන වෙදමාත්‍යෙක් මේ හරියට මිනිසුන්ට වෙදකම් කළා. ගොඩාක් ඈත අවුරුදු මම හිතන්නේ 2500කට විතර කලින් හොඳ වෙදමාත්‍යෙක්. මිනිසුන්ට වෙදකම් කළා, මිනිස්සු අංශභාග රෝගයෙන් සනීප කළා, වකුගඩු හමාරු සනීප කළා. ඒ කන් ඇයෙන්නේ නැති මිනිස්සු, ඇස් ඇයෙන්නේ නැති මිනිස්සු ඒගොල්ලන්ට වෙදකම් කළා. අන්ධයෝම හරියට සනීප කළා. ගොඩාක් දක්ෂ වෙදෙක්. එයා ප්‍රසිද්ධයි මේ අන්ධ වෙදකම කියලා. එතකොට මිනිස්සු ගොඩාක් ඇවිල්ලා ඉතින් ඇස් පේන්නේ නැහැ, ඇස් දුර්වලයි, දුර පේන්නේ නැහැ, ළඟ පේන්නේ නැහැ කිව්වම ඒවට වෙදකම් කරලා සනීප කරන. ඉතින් හරි ප්‍රසිද්ධයි. එතකොට මේ ඒ කාලේ මිනිස්සෙක් ඇවිල්ලා මේ ඇස් පේන්නේ නැහැ කියලා කියලා තිනවා. ඊපස්සේ වෙදකම් කරනකොට ඉතින් පොඩ පොඩ පේන්න ගත්තලු. දැන් එයාට බයයිලු. දැන් පේනවා කියලා කිව්වත් මට ගාස්තුව ගෙවන්න එපායි. එතකොට කාවණුවක් හරි කාවණු භාගයක් හරි කාලා කර දෙන්න එපා යාට රත්තරන් කෑල්ලක්. ඊට පස්සේ ඒක දෙන්න අකමැති නිසා එයා පේන්නේ නැහැ පේන්නේ නැහැ කියලා කියනවා. හැබැයි පේනවද නැද්ද කියලා චෙක් කරන්නත් බේතක් තියෙනවා. ඒ බේත දැම්මම මේ මෙයාට තේරුම් ගත්තා එයාට පේනවා කියලා. නමුත් එයා කියන පේන්නේ ඇයි? පේනවා කියලා කිව්වොත් බේත හරි ගියා එනම් එයාට ගාක්ම ගෙවන්න ඉපා. පස්සේ බැලුවා පේනවා කියන තැන කියන්නේ නැතුව පේන්නේ නැහැ කියන තැනනේ ඉන්නේ. එහෙනම් පේන්නේ නැතුවම ගියාද කියලා කොටලා දැම්ම පේන්නේ නැති වෙනවා. ඇත්තටම පේන්නේ නැතුව ගියා. එයා තමයි චක්කුපාලා. ගෞතම බුද්ධ ශාසනය ඉපදෙනවා. එතකොට ඒ කාලේ ඇස් වලට එයා වෙදකම් කරලා ඇස් පෙනීම ලැබිලා නැවත ඒක කන කලා කියන්නේ ඒක පේන්නේ නැති තත්ත්වයට කලා කියන්නේ ඇස් සම්බන්ධ මොනතරම් විශේෂඥයෙන්ද මොනතරම් මිනිසුන්ට ඇස් වෙදකම් කරන්න දෙම ප්‍රසිද්ධ වෙන්න. එච්චර ප්‍රසිද්ධ වෙලා දහස් ගානකට පෙනීම දුන්න වෙදා අන්තිම නන්දෙක් වෙලා. එතකොට එයාට අර ඇස් වලට කන වෙන්න බේද්දාපයකට කන වුණා කියනකෝ. ඒතකොට දහස් ගානකට පෙනීම දුන්නනේ. ඒ කර්මයකෝ. ඒ කර්මකෝ. එතකොට මේක යටපර අවසි වෙන්න එපා මේක පොඩි එකක් නේ. එහෙනම් 10කට පෙනීම දුන්නා එක්කෙනෙක් ගැස් කන කළා. හැබැයි අර 10කට වඩා මේක බරතක් බල සම්පන්නයි. ඒතු එයාගේ වෘත්තිය ඇස් කුණු කරන එක නෙමෙයි. බේරන එක. එහෙනම් එයාගේ යුතුයකම වගකීම එයාගේ රස්සාව එයාගේ වෘත්තිය එයා සම්පූර්ණ අපාසයටපත් කළා. නින්දාවටපත් කළා. ඒ නිසා අර 10 කට්ටියට පෙනුනට වඩා මේ නොපෙනිච්ච කෙනාගේ කළු බල සම්පන්නයි. ඒ නිසා ගිහියෙක් පස්පව් කෙරුවත් එයාට rahat වෙන්න පුළුවන්. 999ක් මරලා යනවා. භාග්‍යතුන් වහන්සේ මම කරපු දේ ඔක්කොම මෝඩයි මට අනුකම්පා කරන්න. ආනන්ද මාන කරන්න. අඟුලිමාල පව් මාන කරන්න. ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ රාත්‍රිත් එක එක ආවිලා මට කෑ ගන්නවා. තෝ මගේ අත කැපුවා, කකුල කැපුවා කියලා එක එක කුණු වර්පෙන් බයිනවා. භාග්‍යතුන් වහන්සේ පොළු අරගෙන මට ගාන්න දෙනවා. අඟුලිමාල බය වෙන්න එපා. මේ ආර්ය ජාතියට එකතු වෙච්ච දවසේ ඉඳලා කුරා කුඹියක්වත් මරලා නැහැ. අඟුලිමාල මේ ලෝකයේ කිසිම කෙනෙකුට හිංසා කරලා නැහැ. ඒක මෙනෙහි කරන්න. අඟුලිමාල කල්පනා ඇත්තනේ ආර්ය જાති ඉපදුනාට පස්සේ මම මොකවත් කරලා නැහනේ. පරණ මනස අනාබෝධින් එකලේ. දැන් බලන්න එක කන පිට අරුණා ඇති. හැබැයි භික්ෂුවක් කියලා එක්කෙනෙක් මරුවන මොකද වෙන්නේ? මානකමත් නැහැ, උපසම්පදාවත් නැහැ, පරාජික වෙලා ඒවා සාසනෙ නිරපනවා. ආයෙ ආව සාසනෙට ගන්න. ඒක 999ක් මරලා උපසම්පදාව ගන්න පුළුවන්ලු. උපසම්පදාවල එක්කෙනෙක් මරුවත් ඉවරලු. එහෙම තමයි හදලා තින්නේ ඒක. ඒ සිස්ටම් එක මහමුතු එකක්. ඒක භික්ෂුව සිල්වත් කරන්න. ඒ ඒ සිල්වත් භික්ෂුවගේ පොඩි වරදකුත් බරපතලයි කියලා තමයි කියන්නේ. අර බෙදාට කන කෙරුවාම සනීප කරපු ඒ ලක්ෂ ගානක කුසලයට වඩා අර කන කරපු හැයි අකුසලෙලු වැඩි. ඒ යාගේ වෘත්තියට ගැලපෙන්නේ නැහැ. එහෙනම් මානකමට ගැලපෙන්නේ නැති එකක්ලු ඝාතනය කරනවා කියන එක. එහෙනම් අපි එකක් කෙරුවත් ඔක්කොම ඉවරයි. අර 999 මරලා යනවා. ඒත් යට පැවිද්දක් දෙනවා, උපසම්පදාවක් දෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ රාතුත් වෙනවා යා. මාන ජීවිතේ පොඩි දෙයක් ගත්තත් ඔරකම පරාජිකා. හැබැයි ලෝකේ ලොකුම මංකොල්ල කරුවා. බුදුහාමරගේ බණ අහලා පෑදිලා යනවා. බුදුහාමර කියන මාන කරන්න කියලා. බණකොට ඒ වෙනකොට රජ්ජුරුව කඩුවරන් හොයන ඔය මනුස්සයා කොටන්න. ඒත් මාන කරනවා. ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි හදලා තියෙන්නේ. කළු පාට රෙදි තියෙන මිනිස්යාට මඩ වතුරක් ගන්න මඩ බාල්දියක් අරන් විසි කරනවා. ඒ ඒ මඩ වතුර වැදුනායි කියලා ඒ මනුස්සයාට ඒක එච්චර ගාණක් නෑ, පේන්නේ ඈත මනුස්සයෙක් කෙනා කළු පාට ඇඳුමක් ඇඳගෙන මනුස්සයෙක් කෙනා කියලා කියනවා මිසක් මඩ ඇඳුමක් ඇඳගෙන එනවා කියලා කියන්නේ සුදු පාට ඇඳුමට තීන්ත වලින් පොඩි ඩොට් එකක් තිබ්බත් ඒක කැපිලා පේනවා. කියන මොකක්ද දන්නේ අර බලන්නකො පැල්ලම. අපි කලන මේ පැල්ලම මිනිස්සු මේ එලා දකින්න. අර මනුස්සයා මඩ ගාගෙන ඒක කියන්නේ නෑ. දැන් වෙලේ වැඩ කරලා එන මනුස්සයාගේ එක ඇඟලක් හරි තියනවද? සම්පූර්ණ මඩ නාලනේ මනුස්සෙන ආලා නාලා ඒ මනුස්සයා මඩ වලින්මයි මේ ඇවිල්ලා ඉන්නේ ගෙදරට. වචනයක් කියන්නේ. සිල්ලඳ මේ පොඩි තිතක් තිබුණම මොකද පුතා මේ සිල්ලඳ මේ මොකද වැදුනේ කාට එකක් කියලා මිනිස්සු ඔක්කොම මේක සාකච්ඡා කරනවා. අර මනුස්සයාගේ අමුඩේ ඉඳලා හැමතැනම සම්පූර්ණ මඩ නාලා ඇවිල්ලා ඉන්නවා. වචනයක්වත් කියන්නේ. ඒක මඩ ගොඩේ ඉන්න මනුස්සයාට මඩ ප්‍රශ්න නෙමෙයිලු. ද පිරිසිදුවට ඉන්න කෙනාට අර පැල්ලමත් ලොකු ප්‍රශ්නයක්. මේක තමයි බුදුහාමුදුරේ දේශනා කරන්නේ. පැවිද්දා පොඩි දෙයක් කරත් ඒකේ ඒක බරපතල වැඩි. ගී කෙනෙක් මොනවා කෙරුවත් ඒක එච්චර බරපතල නෑ ඒක සාමාන්‍ය දෙයක්. දැන් බී මිනිස්සු බී කියලා යනවනේ. අනේ බලන්න අරසවලගේ තාත්තා නේද කොයි වෙලෙත් බී ගත්ත ගම යන් යන් කියලා මිනිස්සු යනවා. හාමුදුරම බීලා කියන මොකද වෙන්නේ? දාන්නේ නැහැ දායක සභාව කැළඹිලා පොළොව අරගෙන උදේට සෙට් එකක් එනවා අතන ප්‍රශ්න මෙතන ප්‍රශ්න ආම්දුරන්ට විවේචන තාඩන පීඩන ඊයේ රටකේ බීලා ගිහලා තියෙනවා නමුත් එහෙම ප්‍රශ්න තිබිලා නැහනේ එයා ගියේ එයා සාමාන්‍ය කෙනෙක් හිටියට දකින්නේ භික්ෂුවක් කරොත් ඒක ලොකු වරදක් ලොකු වරදක් එයා අවද්දසලා පිරිසිදු වෙන එක වෙන ප්‍රශ්නයක් නම මිනිස්සු ඒක අනුමත කරන්නේ නැහැ ඒක ලොකු වරදක් එයි අර සුදු රැඳුමේ පොඩි පැල්ලම වාගේ නමෝ තස්ස භගවතෝ හරහතෝ සම්මා සම්බුද්දයි වාසනාවන්ත උපාසක දරුවන් මේ මොහොත වෙනකොට තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනයේ පාසක දස සීලය ගාඨ දස සීලය සමාදන් වුණා මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඇයි අපි දස සීල් ගත්තේ බොහොම ලස්සන වැදගත් ප්‍රශ්නයක්. දාර්ශනික ප්‍රශ්නයක්. කාලාම වැතියෝ අසනු ලබන ප්‍රශ්නයක්. ඇයි අපි දසසිල් ගත්තේ? ඒ ප්‍රශ්නයට උත්තරේ තමයි අද අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දැනගන්න ඕනේ අපි ඇයි සිල් ගන්නේ? උපාසක සීලයක් අපට අවශ්‍යද? කවුද මේ සිල් දේශනා කළේ? මොකටද සිල් ගන්නේ? ඇයි සිල් ගන්න නැතුව මිනිස්සු ජීවත් වෙන්නේ නැද්ද? ඒගොල්ලෝ හොඳින් ඉන්නවනේ. එතකොට අපිට සීලයක් මොකටද? මේ වගේ ප්‍රශ්න ගැටලු අනන්ත අප්‍රමාණ අද ලෝකේ ගොඩාක් අයට තියෙනවා. ගොඩාක් කට්ටිය සිල් ගන්නෑ. සිල් ඕනේ ජීවත් වෙන්න. කාලා බිලෙන්න තියෙන රස්සාවක් තිබුණා නම් ඇති. එහෙම හිතනවා. එහෙනම් මේ සීලේ වැදගත්කම සෑම උපාසක කෙනෙක්ම දැනගත යුතුයි. දස සීලය කියලා කියන්නේ අපගේ සංසාර දුක තුනී කරන අඩු කරන ධර්මතාවයක්. ඇයි අපි සිල් ගන්නේ? සංසාරයේ දුක අඩු කරන්න ඕන නිසා, තුනී කරන්න ඕන නිසා. එනම් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙලා අපි ප්‍රාණඝාත කරන්න, ඒ ඝාතනය කරපු සත්තුන්ගේ මස් මාංශ වළඳන්න, මිනිසුන්ට හිංසා කරන්න, පීඩා කරන්න ඉරියර කරන්නේ දොස් කියන්නේ විවේචනය කරන්නේ ඕපදූප කියන්නේ බැනවදින්නේ මෙන්න මේ විදියට සත්ව හිංසාවෙන් මරණවා විතරක් නෙමෙයි බැන්නාමත් හිංසාවක්නේ ගැව්වාමත් හිංසාවක්නේ විවේචනය කළාමත් හිංසාවක්නේ කතා නොකර හිටියාමත් හිංසාවක්නේ මේ විදියට අපි සත්ව හිංසාවෙන් වැළකෙනකොට මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සීලය සංසාරයේ ඒ දුක අපට දෙන්නේ නැහැ බලන්න සසරේ දුක තුනී වෙන ඇති අඩු වෙන ඇති අපට මේ ලෝකේ කවුරුත් නිඳා කරන්නේ අපාස කරන්නේ ගහන්නේ නැ බනින්නේ නැ මරන්න පොළු අරගෙන ඉන්නේ නැ අඟුලිමාල මහරහතන් වහන්සේට නිකන් යනකොට පොළු වැදෙනවලු ගල් වැදෙනවලු මිනිස්සු ගහකට ගලක් ගන්නවා අඹ ගෙඩියක් කඩා ගන්න ගහේ වැදිලා ඇවිල්ලා අඟුලිමාලේ ඔළුවේ වැදෙනවා ඔළුවට අත තියලා බලනකොට ලේ හැවිලා අඟුලිමාල කල්පනා කරන මොකද්ද මේ ප්‍රශ්නේ අර ආකට ගස් වලට ගාන ගෙඩිත් ඒ ගලුත් ඇවිල්ලා මගේ ඔළුවේ වැදෙන්නේ. ඇයි? ඒ තරම් ඉන්සා පීඩාව තුලින් එයා කර්ම රැස් කරලා මොනවාරි දෙයක් ගේ ඇතුලේ ඉඳලා මිනිස්සු එළියට විසි කරනවලු. ඒක උලඟට ඇවිල්ලා අඟුලිමාලගේ ඔළුවේ වැදිලා නළලේ පැලිලා ලේ එනවා. අඟුලිමාලේ නළලට අත තියලා බලනකොට මිනිස්සු පොල් කැල්ලකින් ගැව්වා. ගැව්වා නෙමෙයි විසි කරනකොට උලඟට ආවිල්ලා ඒක. ඇයි ඒ තරම් සත්ව හිංසා කරලා පීඩා කරලා මේ ලෝකයේ සෑම සත්වයකටම ඉරියර කරලා බලන්න පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සීලය අපේ සංසාරයේ දුක අපට අඩු කර නැටි තුනී කර නැටි ඒ දුකෙන් අපිව නිදහස් කර නැටි ඇයි අපි සිල් ගන්නේ සත්‍යයෙන් ඉන්සා නොලබන පිණිස පීඩා නොලබන පිණිස తాඩන පීඩ නොලබන පිණිස අපි මිනිසුන්ට ගැව්වාම එක්කෝ අපට පිරිවෙනෙන් තලනවා නැත්නම් ලොකු හාමුදුරුවෝ ගහනවා නැත්නම් අම්මා තාත්තා ගහනවා නැත්නම් ඉස්කෝලේ ගියාම ගුරුවරයා විදුහල්පතිවරයා දන ගස්සලා හොඳ තීරු තලනවා අපි කල්පනා කරන අපි මොන වරද කළාටද නිකන් තලන්නේ අපට ඇයි අපි සංසාරයේ ඉන්සා කරලා සත්වයන්ට බල්ලෙක්ගේ කරට ලණුවක් දාලා ගාක ගැට දාලා හරියට කන්න දෙන්නේ නිකන් ගහනවා කරත් එකට නැගලා වස්සගේ පිට පුපුරලා ලේ එනකන් තලනවා එයාට කන්න දීලා නැහැ, බොන්න දීලා නැහැ, බර ඇදගෙන යන්න බෑ. ඒක අපි හිතන්නේ නැහැ. යම් කිව්වොත් යන්න ඕනේ. කාලා බීලා ඒක අපට අදාළ යන්න ඕනේ. කන්ද උස වැඩි ගන්න බෑ. ඒත් ගන්න ඕනේ. ගියේ නැත්තම් පිට පැලෙනකම් ගානවා. එහෙමනම් දැන් අපටත් පිට පැලෙන්න ගාන එක සාධාරණයි නේද? අනුන්ගේ කුටියක් නෙමෙයි මේ කන්නේ. අපි අපි සංසාරේ දීපු කුටියක් මේ ලැබෙන්නේ. අපි තැපල් කරගත්ත ලියුමක් අපේ නමින්. ඒක ගිහිල්ලා ගිහිල්ලා කරකිලා දැන් අපි ළඟටම ඇවිල්ලා තිනවා අත්සන් කරලා ගන්න ඕනේ. ඇයි අපි දාපු ලියුම? අපේ හේතුව, අපේ කර්මය අපි විඳවලා ඒක ඉවර කරන්න ඕනේ. එකක්වත් මේ ලෝකයේ අනුන්ගේ කර්ම අපට ලැබෙන්නේ දෙන්නෙක් එකට යනකොට අකුණු වදිනවා නම් ඒ අකුණට සුදුසා විතරලු අළු වෙලා යන්නේ පිච්චිලා යන්නේ අනිත් එක්කනට පොඩි තුවාලයක්වත් නැහැ පොඩි ඊරීමක්වත් නැහැ හේතුව එයා ඒ කර්මය කරලා නැත්නම් එයාට බලපාන්නේ නැහැ මේ සතරමා භූතය ඒක රාසි වෙලා නාම රූප බවටපත් වෙලා මේ නටන නාඩගමට කියනවා හේතුඵල ධම කියලා හේතුව නිසා ඵලයට ගැනීමත් ඵලය නිසා හේතුව හේතුවට ගැනීමත් විශ්ව ධර්මතාවයම් මේක මේ ලෝක සත්‍යය තේරුම් ගන්න අපෝසත් වෙලා එයා ගොඩාක් දුප්පත් වෙලා ධර්මයෙන් එයා පෝසත් වෙලා ඉන්නේ අකුසලෙන් පැවැත්මෙන් පෝසත් වෙලා ඇලීමෙන් ගැටීමෙන් පෝසත් වෙලා ඉපදීමෙන් පෝසත් වෙලා Nirodhen එයා ගොඩාක් දුප්පත් වෙලා. එනම් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ ලෝකයේ මිනිසුන්ගේ බැනුම් වලින් විවේචන වලින් නිඳා වලින් අපාස වලින් තාඩන පීඩන වලින් ගුටි වලින් බැනුම් වලින් තරවටු වලින් මැරුම් වලින් අපිව නිදාස් කරන ධර්මතාවය. එහෙනම් මේ සීලය අපි හරියට ආරක්ෂා කරනකොට වචනකින්වත් කෙනෙකුට හිංසා පීඩා නොකරනකොට අපි මිනිසුන්ට ඉරියර කරන්නේ නැතුව බොහොම ලස්සනට භාග්‍යතුන් වහන්සේගේ දරුවෙක් වෙලා ජීවත් වෙනකොට බලන්න මේ පාණාතිපාතා සම්බන්ධයෙන් ප්‍රාණඝාත සම්බන්ධයෙන් සත්ව හිංසා සම්බන්ධයෙන් කිසිම කර්මයක් අපට සැකසෙන්නේ අපි ආදරෙන් පිළිගන්නවා සේනාසනයේ යනකොට ලොකු අඳුර ආරුඩ වෙලා කෑ ගන්නවා ඔළුව පලනවා කියනවා කන පැලෙන්න ගන්නවා කියලා කියනවා දත් කැඩෙන්න ගන්නවා කියනවා අපිටත් හිතනවා මටත් ගායිද දන්නේ කියලා ඉමේන්සරේ ළඟට යනකොට අනුපාසකතුමා මොකද ස්වාමීන් වහන්සේ මං ටික දවසක් භාවනා යෝගීන. ඉතින් ඕක බයෙන් කියන්නේ ඇයි? සන්තෝෂෙන් කියන්න එපාය. බුදු අඳුර සරණ යන්න. ආන්දරෝ මේ උපාසක මාතර කුටියක් දෙන්න ගිලම්පස ගත්තද? ගිලම්පස දෙන්න. කැම ටිකක් දෙන්න. ගිහලා පොඩ්ඩක් විවේක ගන්න. මං තව ටිකකින් එන්නකො ආය ආරුඩ වෙලා අර කට්ටියක දත් කඩන් හදනවා. කන පැලෙන්න ගන්න හදනවා. අපි කල්පනා කරන මොකද මේ මුනේ? ආරුඩ වෙලා හිටපු හාමුදුරුවෝ අපි දැක්කම එක පාට බින්දුවට බැස්සා. හොඳට ආදරෙන් කතා කරලා කුටි දීලා ඔක්කොම කළා ආය ආරුඩේ ගත්තා. මොකද්ද හේතුව කියලා බලනකොට කිසිම හේතුවක් නැහැ. සංසාරේ සත්‍ය හිංසා කරලා නැහැ. සංසාරේ ප්‍රාණඝාත කරලා නැහැ. අනිත් අය තලලා පෙලලා සතුටු වෙලා නැහැ. අනිත් අයට හිංසා කරන එක රස්සාවක් වශයෙන් කරලා නැහැ. ඒ නිසා අපිව දකින්නකොට අර මීටරේ එකපාරට බිඳුවට බයිනවා. 80ට යන මීටරේ එකපාරට බිඳුවට බෑලා අපි ගියාට පස්සේ ආය 80ට නගිනවා. එහෙනම් මේ සංසාරේ අපි අනන්ත අප්‍රමාණ කරදර වලට, බැනුම් වලට, තාඩන වලට, පීන වලට, විවේචන වලට, නිന്ദාවට, අපාසයටපත් වුණා නම්, මිනිස්සු අපට ගැව්වා නම්, මිනිස්සු අපිව මරන්න එව්වා නම්, ඒ හැම දෙයකටම හේතුව වෙන කවුරුත් නෙමෙයි. අපි සංසාරයේ පාණාතිපාතා කියන සිකපදේ රැක්කේ නෑ. බුදුන් සරණ ගියේ නෑ. අනිත් අය තලන්න නැතුව, පෙලන්න නැතුව, හිංසා කරන්න නැතුව ජීවත් වෙන්න අපි දක්ෂ වුණේ අපේ දුර්වලකම මේක. එහෙනම් ඒ දුර්වලකම හදාගන්න තමයි අද සංඝරත්නයට වැඳලා নমස්කාරය කියලා ඕකාස හාම්බන්තේ තිසරණෙන සද්දින් ගහට්ට දස සීලං ධම්මං යාචාමි අනුග්ගං කତ୍වා සීලං දේතමේ බන්තේ ဒ ුතියම්පි තතියම්පි කියලා අපි নমස්කාරය කියලා ඉල්ලුවේ මේ කියන ප්‍රශ්නෙට විසඳුමක් දෙන විදියට සංසාරේ හැමදාම අපට දුකයි අතනින් බයිනවා මෙතනින් බයිනවා තාඩන පීඩන කරනවා මිනිස්සු රවනවා එලවනවා අපි එලා දකින්න අපාස කරනවා, ගහන්න හදනවා, මරන්න හදනවා. අනේ ස්වාමිනී සත්‍යංගේ හිංසා වැඩි. රිලව් ඇඟට පැනලා අපල යනවා. සර්පයා පෙනේ පුප්පනවා. එළිය වැටෙනකන් හෝ අපුටයි මදුරුවයි මැස්සයි කනවටේ යනවා මුන් එකෙක්වත් අපිට නිදාස ඉන්න දෙන්නේ නැහැ ස්වාමීනි සත්වෙන් සාව මේ ලෝකේ දරා ගන්න බැරි තරම් අනේ ස්වාමීනි මතු ඉපදෙන භවයකවත් මින් ඉදිරියටවත් මේ සත්‍යයෙන් හිංසා නොලබන පිණිස විවේක සුවයෙන් අපේ ජීවිතය ගත කරන පිණිස කිසිම තාඩන පීඩනයකට ලක් නොවන පිණිස අපට සිල් දෙන සේක්වා අපි මේ සීලය සමාදන් වෙලා පාණාතිපාතා තුළින් ලැබෙන සෑම දුකක්ම නිරෝධ කරන්නට අවශ්‍යයි කියලා තමයි අපි මේ සීලය සමාදන් වුනේ. සිල් ගන්න හේතුව මේක. අදින්නා දානා වේරමණී සිකාපදං සමාදියාමේ කියලා අපි නැවත සීලය සමාදන් වුණා. ඒ සීලයේ හේතුවත් මා අමුතුම එකයි අපි අදින්නා දාන සමාදන් වුණේ. අපේ දේවල් හොරකම් කරනවා. අපේ විවේක හොරකම් කරනවා. අපේ උදකලා හොරකම් කරනවා. භාවනා කරනකොට ඇවිල්ලා බක බක ගාලා ඉනා වෙනවා දෙන්නේ. භාවනාව කරන කල්පනා බලන්නකෝ භාවනා කරන්නවත් දෙන්නේ නැහනේ. නිදාගෙන ඉන්නකොට එක පාට උළුම් පුළුම් මේ හුලම් පුරවලා මේ සොපින් එකකට එක පාට ගන්න ඩෝන් ගාලා සද්දයක් ගැස්සිලා ඇරෙනවා බලනකොට පොඩි දෙන්නේ සොපින් නොරියකට උලම් පොම්බල එක පුපුරලා අපිව හැරවලා සතුටු වෙනවා සංසාරේ අනුන්ගේ විවේකේ හොරකම් කරලා අපි අනුන්ගේ උදකලාව හොරකම් කරලා අනුන්ගේ නිස්කලංකේ හොරකම් කරලා අනුන්ගේ මානසික සුවය හොරකම් කරලා බලන්නේ අදින්නා දාන නිසා අපේ දේවල් හොරකම් වෙ නැටි. සෙරප්පු දෙක ගලවලා විහාරයට ගිහිල්ලා බුදුන් වැඳලා අනේ තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ නිදහස් වුණා. ඇයි අපිට නිදහස් වෙන්න බැරි? ඔබ වහන්සේගේ බුද්ධානුභාවය අනුකම්පාව අපට ලැබේවා. මේ ඉපදීම නවත්ත ගන්න කියලා දනගාල වැඳලා එනකොට සෙරප්පු දෙකට විදලා. විදලා කියන්නේ කට්ටකින් ඉල් කරලා නෙමෙයි අරන් ගිහිල්ලා ඒක. හොරකම් කරලා කල්පනා කරනවා මාර වැඩේ මේ බුදුන් වැඳලෙනකොට සරප්පු දෙක ගත්තේයි. අනුන්ගේ සරප්පු වරකම් කරලා ඒ කාලේ චෛත්‍ය වඳින්න ගියාලු කැලණියට. ගිහිල්ලා අර කැඩිච්ච බාට දෙක තියලා චෛත්‍ය වැඳලා චෛත්‍ය රාජාන් වහන්සේ හොඳට දනගාලා වැඳලා එනකොට දකින්නවලු හොඳ ලෙදර් සරප්පු දෙකක්. අනේ ඒක ඕනේ මේක හොඳයි කියලා ඒක දාගත්තා ගෙදර ගියා. අර මිනිස්සු ඇවිල්ලා කම්පා වෙන රුපියල් 3000ට ගත්ත සරප්පු දෙක බලනකො බුදුන් වහන්සේලනකොට සරප්පු දෙක අරන් ගිහිල්ලානේ අපි හරි සන්තෝෂෙන් ඒක දාගෙන ගියා අර මිනිස්සු නිකන් කකුල් දෙකෙන් ගෙදර ගියා ඒ කර්මය දැන් අපට පරිසම් දෙන්නේ නැද්ද අනුන්ගේ දේවල් හොරකම් කරපු නිසා තමයි අද අපේ දේවල් හොරකම් වෙන්නේ අපේ ගෙවල් හොරකම් වෙනවා අපේ ගෙවල් මිනිස්සු අයිති කරගන්නවා අපේ ඉඩම් අයිති කරගන්නවා අපට ලැබෙන්න තියෙන වත්කම් අපේ වස්තුව සම්පත හොරකම් කරගන්නවා අපේ අයිතිවාසිකම් හොරකම් කරගන්නවා. අපේ ශ්‍රමය හොරකම් කරගන්නවා අපේ උදකලා හොරකම් කරගන්නවා අපේ ජීවිතය අපට ජීවත් වෙන්න විදියක් නෑ ඒකත් මිනිස්සු හොරකම් කරගෙන අනු වෙනුවෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ඇයි අදින්නා දාන වේරමණී සිකාපදං සමාදියාමි සීලය සමාදන් වුන්නේ අපේ සංසාරේ අනන්ත අප්‍රමාණ අපේ දේවල් අද හොරකම් වෙලා එහෙනම් මතු සංසාරේ කිසිම දවසක අපේ දේවල් හොරකම් නොවන පිණිස මේ භවයේ පුරාවටම අපේ දේවල් හොරකම් නොවන පිණිස අපි මේ සීලය සමාදන් වෙනවා. ඒක තමයි මේ සීලය සමාදන් වෙන්න හේතුව. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි නැවත සීලය සමාදන. ඇයි මේ සීලය සමාදන් උනේ? හොඳ ප්‍රශ්නයක්. වැඩිහිටිය අපි අපචාරයටපත් කරනවා. අපේ දූෂණයටපත් කරනවා. අපේ පතිවත අපට ආරක්ෂා කරගෙන ඉන්න බෑ. ඒ මිනිස්සු භාගයට එළුවට ඇඳගෙන යනවා. ඒවා දකින්නකොට රාගය අවිස්සෙනවා, තෘෂ්ණාව ඇවිස්සෙනවා. අපේ පතිවත අපට රැකගෙන ඉන්න දෙන්න. අපේ බ්‍රහ්මචර්යාව අපට රැකගෙන ඉන්න දෙන්න. අපේ මුනිවත අපට ආරක්ෂා කරන්න දෙන්න. මිනිස්සු අපිව කෙලසනවා. දනිස පෙන්නගෙන යනවා, කකුල පෙන්නගෙන යනවා, ඉන පෙන්නගෙන යනවා, පෙකිනිය පෙන්නගෙන යනවා, පපුව පෙන්නගෙන යනවා. පිට සම්පූර්ණ එළිය මිනිසුන්ගේ. ඕම දකින්නකොට කොහමද අපි පතිවත රැකගෙන ඉන්නේ? අපේ ඥානවල තියෙන පෙර සංසාරේ තියෙන අඩුපාඩු අවදි වෙලා, රාගය අවදි වෙලා, තෘෂ්ණාව අවදි වෙලා, කාමය අවදි වෙලා අපි අනාචාරය ඇතිරෙන්න තරල් අපි දුස්සීල වෙලා. ඇයි බ්‍රහ්මචර්යාව රැකලා නැහැ සංසාරේ. ඒ නිසා අපේ බ්‍රහ්මචර්යාව කඩන්න මිනිස්සු ඇවිල්ලා. අබ්‍රහ්මචර්යා වේරමණී සිකාපදං සමාදියාමි කියලා මම අබ්‍රහ්මචර්යාවේ රැසිරෙන්නේ ඒ පිළිබඳව හිතන්නේ නැහැ. ඒ පිළිබඳව කිසිම කෙනෙකුට අනුබල දෙන්නේ නැහැ කියන සීලය රැක්කාම මිනිස්සු ලස්සනට එනවල ඔසරිය ඇඳගෙන විලිවාගෙන. ඇයි මේ මිනිස්සු මෙච්චර සංවර වෙන්නේ? ගෙවල් වල මේ මිනිස්සු කොටකලිසමක් නැඳගෙන ඉන්නේ. ඇයි අපි ළඟට ඔසරිය ඇඳගෙන උරපලාව දාගෙන ඉන්නේ? මොකක්ද හේතුව? මේ මිනිස්සු අපේ බ්‍රහ්මචර්යාවට උදව් කරනවා. සංසාරේ අපි අනිත්‍යයේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන්න උදව් කරපු නිසා බ්‍රහ්මචර්යාව විනාශ කරන්න උදව් නොකරපු නිසා අපි බ්‍රහ්මචර්යාව තුළ පරිසම් වෙච්ච නිසා මේ ලෝකේ අපි දකින දකින මිනිස් ඔක්කොම අපට උදව් කරනවා ගණිකාව ගණිකාවක් වශයෙන් ඉන්නවා අපි ඒ දකින්න කියා බොහොම සිල්වත් කෙනෙක් විදියට නයි අපේ බ්‍රහ්මචර්යාව යා කඩන්න දෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ මගේ ළඟින් පින්ඩ පාති ගන්න එපා ඉස්සරහට යන්න ස්වාමීන් වහන්සේ මම නරක කෙනෙක් මගේ මුදල් ආජීව අපිරිසිදුයි. මම වැරදි දේවල් කරලා අම්බ කරපු මුදල් ස්වාමිනී මේ දහනේ ගන්න එපා ස්වාමිනී වඩින්න. අපට පුදුම හිතෙන මේ තරම් ಗುಣ තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවද? වැස්සවයි ඉන්නේ මේ වගේ ಗುಣ වලට කියලා අපිට හිතෙනවා බලන්න. එයා වෙනස් වෙච්ච ඇටි. එහෙනම් සංසාරේ අද අපි තාඩන පීඩන වලට අපචාර වලට ලක් වෙන්නේ සංසාරේ අපි බ්‍රහ්මචර්යාව රැකපු නැති නිසා අනිත් අයගේ බ්‍රහ්මචර්යාව විනාශ කරපු නිසා ඒ අයගේ බ්‍රහ්මචර්යාව නැති කරන්න උදව් කරපු නිසා ඒ අයගේ බ්‍රහ්මචර්යාව විනාශ කරවන්න අපි දායක වෙච්ච නිසා අද අපිට ඒ වගේ තත්ත්වයක් නැති වෙලා තියෙනවා සංසාරයේ එවැනි දුකක් අපට ඇති නොවන පිණිස කුළුඳුල් දරුවා උඩ ඔඩක්කුවේ තියාගෙන අම්ම කෙනෙක් ආරක්ෂා කරන විදියට අපිට ආරක්ෂාව ලැබෙන්න ඕනේ නම් ඒ පරිස්සම සතරමා භූතයාගෙන් ලැබෙන්න ඕනේ නම් ඒකට අදාළ සීලය අපි ආරක්ෂා කරන්න අවශ්‍යයි. එහෙම වුණාම අපට ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හම්බෙනවා. එයා පතිවත අපේ පුදුමාකාර විදිහට මලක් වාගේ ආරක්ෂා කරනු ලබනවා. ආශ්‍රමයට දැම්මාම ආචාර්ය වහන්සේ ඒ දරුවා කුසේ තියාගෙන ඉන්නවා වාගේ එයාගේ පතිවත ආරක්ෂා කරනු ලබනවා. සාසනයට බාර දුන්නාම ඒ ලොකු ස්වාමීන් වහන්සේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වාගේ අපේ පතිවත ආරක්ෂා කරනු ලබනවා මොකද්ද මේ කර්මය කියලා බලනකොට සංසාරයේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා වෙලා අනිත්‍යගේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන්න උදව් කරලා කිසිම කෙනෙක්ගේ පතිවත බ්‍රහ්මචර්යාව කෙලසන්න උදව් කරලා නැහැ දායක වෙලා නැහැ ඒ නිසා ඒ ආරක්ෂාව අපට ලැබිලා නැවත අපි සමාදන් වුණා මුසාවාදා වේරමණී සිකාපදං සමාදියාමි කියලා හැයියම එකක් අපි සමාදන් වුණේ හොඳ ප්‍රශ්නයක් බමුණාන ප්‍රශ්නයක් මේක හැයි බොරු කිමේ වැලකින්නේ අපි අපට මිනිස්සු බොරු නොකියන පිණිස එහෙම නැත්නම් අපට ගල් පැලෙන බොරු කියනවා ගල් පැලෙන බොරු අපි අහලා නැහැ ඒ ගල් හතරට පැලෙනවා අල්ලේ පැලවෙන බොරු කියලා එකකුත් තියෙනවා ලෝකේ ඒවත් අපිට කියන මිනිස්සු එක මිනිහෙක් කියලා කිව්වලු බොරුවක් අපි ඒ කාලේ වට්ටක් ඇදුවා වට්ටක් අගෙඩිය කොච්චර ලොකුද කියලා කිව්වාම අර බණ්ඩි කියතෙන් අතරට පල්ලා ට්‍රැක්ටර් අතරකට පැටවුවා. පටව ගන්න බෑ චේන් බ්ලොක් එකේ මේ කිස්සුවේ. අපේ කිරියත්තා පතෝල ඇදුවා. පතෝල කරුල ලොකුයි. 150 කරේ තියාගෙන මේක පාර මැද යනකොට පාර පුරා තියෙනවා. එක පාට ආවන සීටිපි බස් එක 11 මාට බස් එක යන්න විදියක් නැහැ. ටක් ගාලා බණ්ඩි කියතේ මේ පැත්තේ කොන කැපුවා අර පැත්තේ කොන පැපුවා. බස් එක මැදින් ගියා. පතෝල කරලෙන්. බස් එක යනකම් හිටියා පැය එකමාරක් ගියා බස් එක යන්න. මිනිස්සු පස්සේ බස් එක ලියාගෙන දවල් දාන්නේ ගත්තා. කෑම ඔක්කොම කාලා ඉවර වෙනකොටල එයා පැත්තෙන් බස් එක මතුවුනේ. පස්සේ අර 150 එකතුලා පතෝල කරලා කරේ තියාගෙන දීලා අවුරුදු එකමාරක් වික්කලු පතෝල කරලා පොලේ තියාගෙන. බණ්ඩි කියතෙන් කපනවලු ඒක පොඩි කියතෙන් කපනවලු පොරවෙන් කොටනවලු කිරනවලු තව කට්ටියක් ඔය විදිහට අවුරුදු එකමාරක් එක්කලු මිනිස්සු කට අරගෙන ආගෙන යනවා මදුරුවෝ කටින් යනවා නායෙන් යනවා මිනිස්සු තෝ කාගෙන යනවා ඒ කාලේ මේ තරම් ලොකු පතෝල තිබිලා මේක අල්ලේ පළවෙන බොරු එළවලු කොහමද අවුරුදු එකමාර කුණු වෙන්නේ නැතුව තියෙන්නේ වට්ටක් අගෙඩි එච්චර ලොකු නම් වැල කොච්චර ලොකුද ඒකට වතුර ගාන්න බිල්ඩින් හදන්න එපාය පලංචි හදන්න එපාය වතුර ගාන්න ඒවා ගල්පැලන බොරු. ඇයි මිනිස්සු අපට මෙහෙම බොරු කියන්නේ? අපි සංසාරේ බොරු කියලා. නැති ගුණ ධර්ම තියෙනවයි කියලා කියලා. නැති හිරදි තියෙනවයි කියලා කියලා. නැති දේවල් දන්නවයි කියලා කියලා. අපි සංසාරේ මිනිසුන්ට ඇත්ත කිව්වේ නෑ බොරු කියන්නේ. මේම මේමයි අරක මේමයි පටිච්ච සමුප්පාදය මේමයි චතුරාර්ය මේමයි සතර සටිපට්ඨානේ මේ අපි මොකවත් ප්‍රත්‍යක්ෂ කරලා නැහැ. අපි මිනිසුන්ට ප්‍රත්‍යක්ෂ නොකරපු එකක් දේශනා කරනවා. අපේ එකක් වාගේ, අපි වැඩුවා වාගේ, අපි පිරුවා වාගේ එකක් කියනවා. මිනිස්සු මුලා කරලා, බොරු කියලා, නොමග යවලා එහෙම සංසාරේ බොරු කිව්වාට පස්සේ මිනිස්සු අපට ගල් පැලන බොරු, අල්ලේ පැලවෙන බොරු කියනවා. අපිත් ඒක කට අරන් ආගෙන ඇයි අර මිනිස්සු රැවටුණානේ. ඒ නිසා අපිත් රැවටෙනවා. අපි රැවටෙන මානසිකත්වයටපත් වෙනවා. එහෙනම් සංසාරේ අපට කල්යාණ මිත්‍රයෝම ඇසුරු ලැබෙන්න හොඳ ශක්තිමත් හොඳ ප්‍රඥාවන්ත ගුරුවරු ලැබෙන්න කවදාකවත් අපේ කනට එක වචනයකින්වත් බොරුවක් නොඇසෙන පිණිස මුසාවාදා වේරමණී සිකාපදන් සමාධිය අමිකීලිය සීලය ආරක්ෂා වෙනවා සමාදන් වෙනවා හේතුව සංසාරේ අපට බොරු හාන්න බෑ මුලා වෙන්න බෑ අසරණ වෙන්න බෑ අතරමං වෙන්න බෑ ඒ නිසා කියන හැමෝම අපට ඇත්ත කියන්න ඕනේ අපේ ගුරුවරයා අපට ඇත්ත දේශනා කරන්න ඕනේ. අපට හැමතැනම ඇත්ත සත්‍ය ලැබෙන්න ඕනේ. ඒ නිසා අපි මේ සීලය ආරක්ෂා කරනවා. මොනතරම් ශ්‍රේෂ්ඨද අපේ උපෝසත සීලය. සුරාමේරේ මජ්ජපමා දට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා තවත් සීලයක් සමාදන් වුණා. ඇයි මේ සීලය අපි සමාදන් වුණේ? සංසාරේ මත් නොවන පිණිස. දිට්ඨියෙන් අපි ලස්සන දේවල් දැකලා මත් වෙනවා. රසවත් දේවල් කාලා මත් වෙනවා. සුවඳ දේවල් ග්‍රහණය කරලා අපි මත් වෙනවා. මීරි දේවල් ශ්‍රවණය කරලා මත් වෙනවා. ස්පර්ශ වලට මත් වෙනවා. සිතවිලි වලට අපි එක එක අපට කැමති දේවල් අපි ඉරිදීන් යනවා වගේ ඉතාගෙන ඉන්න අරියාසයි. ඉරිදීන් යනවා ඒ මම බයිනවා කෙලිම බයින්නේ කොත්තු කඩයක් ළඟට. එහෙම බලලා පාත්‍රාලන අර මිනිස්සයා කොත්තු තැටියක් එක්ක දෙනවා. අපට තේරෙන්නේ සෙල්සියස් 200ක් විතර එක රත් වෙලා කොත්තු තැටිය දුන්නා මේක ඇල්ලුවම පත්තු බඳින්න එපාය කයට. මේවා මොකවත් තේරෙන අපි එහෙම හීන ලෝකෙක ඉන්නවා. පස්සේ අපි හිතන අපේ මාන වෙලා රාත් වෙලා ගෝලිය 200ක් විතර අදලා මුතු කුඩයක් යටින් එනවා. ටිකක් කල්පනා කරන 200ක් එක උන්වහන්සේ 201යිනේ 201කට යන මුතු කුඩය දෙවාම අක්කර 25ක් විතර ලොකු ඉන්නේ කුඩය. ඒක අල්ලන්න බැකෝ යන්ත්‍රේ පාය. බලන්න එයාගේ කල්පනාව මේ විදිහට අපි මනක් කල්පිත ලෝකම වාගෙන ඕමාන්සිලා කල්පනා කරන සිතිවිලි වලින් මත් වෙලා එයා මානසික ලෙඩෙන් මේ විදිහට දකින්න දේවල් වලින් මත් නොවන පිණිස ඇහෙන දේවල් වලින් මත් නොවන පිණිස සමහර කාන්තාවන්ගේ මීරි වචන වලට බොළඳ වචන වලට අපි මත් වෙනවා මෙලෝඩියක් අපට මතක නැහැ සමහර අයගේ සුන්දර කතා වලට අපි අහු වෙනවා සුරංගනා කතා වලට මත් වෙනවා එහෙම මත් නොවන පිණිස සුවඳටමත් නොවන පිණිස රසයටමත් නොවන පිණිස ස්පර්ශයට සෙනෙහසට ආදරයට මිතුරුකමටමත් නොවන පිණිස සිටිවිලි වලටමත් නොවන පිණිස සංසාරයේ එවැනි දුකක් අට නොගන්න පිණිස මතු සංසාරයේ එවැනි දුකක් අපි නොවිඳින පිණිස සුරාමේරයේ මජ්ජපමා දට්ටානා වේරමණී සිකාපදං සමාදියාමි කියන සීලය සමාදන් වෙනවා බලන්න අපේ උපෝසත සීලය අපේ ඝාට දසශීලය මොනතරම් ශ්‍රේෂ්ඨද? අපි සමාදන් වන පංචශීලය මොනතරම් උත්තරීතර ධර්මතාවයක්ද? ඇයි අපි සිල් සමාදන් වෙන්නේ? අපිට සංසාරයෙන් ලැබෙන දුක අඩු කරගන්න, තුනී කරගන්න, නැති කරගන්න. දුක අඩු කිරීමේ කමඨාණක් මේක. දුක නැති කිරීමේ තථාගත පණිවිඩයක් මේක. භාග්‍යතුන් සදා ජීවමානයි මේ පංචශීලය තුලින්. තථාගතයන් වහන්සේ අදත් අපේ පෙරමග වඩිනවා මේ පංචශීලය තුලින්. තථාගත ගෞතමයන් වහන්සේ අද ජීවමානව අපෙත් එක්ක වාසය කරනවා මේ පංචශීලය තුලින් හේතු අපි මේ පංචශීලය රකින්න හැම මොහොතෙම මේ පංචශීලය තුල ජීවත් වෙන හැම මොහොතෙම අපේ සීලය අපේ පංචශීලය අපේ දුක තුනී කරනවා අපේ දුක අඩු කරනවා අපේ දුක නැති කරනවා අපි නිවනට ලං වෙනවා ඉපදීමෙන් අපි නිදහස් වෙනවා එහෙනම් මේ දසශීලී ඉතුරු ශික්ෂාපද පහත් මේ වගේම ගැඹීරයි. ඒවත් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න, වටා ගන්න, ඒ තුළ තියෙන ධර්මතාවයක් තේරුම් ගන්න මේ ධර්මතාවයන් පාට සාපේක්ෂව. එහෙනම් මේ දසශීලය තමන්ගේ ජීවිත කාලෙම පුරුදු පුහුණු කරලා සංසාරයේ දුක අඩු කරගන්න දුක තුනී කරගන්න දුක නැති කරගන්න ඒක තුලින් චිත්ත විවේකයට කායික භෞතික විවේකයටපත් වෙන්න එහෙනම් මේ සමාදන් වෙච්ච උපාසක සීලය, දස සීලය. අපි සියලුම දෙනාගේ දුක තුනී කරන්නටත්, අඩු කරන්නටත්, නිරෝධ කරන්නටත් මේ ලබාපු මිනිසත් භවයේ rahat වෙලා පිරිනිවන් පාන්නටත් අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසත් හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම දරුවන් සරණයි